ශ්‍රද්ධා සම්පන්න දෙවියන්නි අප ගිය සංසාරණයට ප්‍රකාශ කළේ පටිච්චෝල මනස්කාර භාවනා වඩන ආකාරය පිළිබඳ සරල ධර්ම කරුණු කීපයක්. ඒදී අපි මේකට ප්‍රකාශ කළාද එන පටිච්චෝල මනස්කාර භාවනාව විදර්ශනාට නගන ආකාරය පිළිබඳ දේශනාවක් ඉදිරිපත් කරනවා කියන්නේ. ඒ විදර්ශනාවට නමන ආකාරය විස්තර කිරීමට ප්‍රථමයෙන් ඒ ගුණ කොටස් දෙකේ සිංහල තේරුම සමහර අයට මේ අය අතරින් සමහර දෙනෙක්ට තේරෙන්නේ නැති නිසා ඒ සිංහල තේරුම බලමින් අප කියලා දෙන්න අදහස් කරන්නේ. අප කල්පනා කළේ කොටස් දෙක මේ අයට කටපාඩම් ඇති මේ සෑම දෙනෙකුටම වගේ සිංහල අදහස තේරුම ගන්න ඇති ඇති කියලා. එසේ වෙතත් සමහර අයට ඒ පිළිබඳ අවබෝධයක් නැති බව අපිට පෙනී ගියා. එනිසා ඒ කොටස් දෙකේ සිංහල අදහස පමණක් අපි ප්‍රකාශ කරන කොටස් විස්තර කරන්න යනවා නෙවෙයි. ඒසා කියන්නේ කේස් ලෝමා ලොන් නකහා කියන්නේ නිය දන්සා ද සචෝ සම් මන්සම් මස් නහාරෝ කියන්නේ නහාර අට්ඨේ ඇට ඇටකට අට්ඨේ මිත්‍යා ඇට නිදුළු ඔය ඇට ඇතුලේ තියෙන දේ නැදීමට අවශ්‍ය වෙන කොටසක් ඇට නිදුළු වක්පන් වක්කඩ දෙක අදයන් මුත්තේ වස්තු යකනන් කියන්නේ අපමාව සාමාන්‍යයෙන් ඔය අර කුංගේ නම් දීපද කියලා කතා කරන්නේ අපමා සංඛ්‍යා. ඊළඟට සිලෝම සංඛ්‍යානේ දලගෝ කියලා කොච්චර දක්වා තිබෙන්නේ. ආමාශය සමීපයේ ඇති වම්පත්ති දීවකට ගොළු හැඩයක් ඇති මස් සෝත මස් දෙකක් වෙන අක්ෂණාංශය. එයින් තමයි ඔය කෑම දිරවීමට අවශ්‍ය සම්හාර එක්සයන් වර්ගයේ ශේෂින් වැඩි ද්‍රව්‍ය නිෂ්පාදනය කරනවා. ඊළඟට සිහ සංඛ්‍යානේ සමහර වැදගත් ශරීරය තුළ පවතිනා වූ ඉන්ද්‍රියන් ආරක්ෂා කිරීම සඳහා ඒ වටා ඇති සියුම් සීලයක් වැනි සත්‍යයක්. ඊට පසු සප්පාසං කියන්නේ පෙනෙහි දෙකට. අන්තං අන්තකණං කියන්නේ කුඩා බඩවැල් සහ මහා බඩවැල් වලට. උදරියන් කියන්නේ නදසන ආහාර, කරේ සංඥානේ පැසන ආහාරය වත්සූචිය වලට. මත්ලොංගම් වලට. ඒ කොටස් එක්ක පතේ ධාතු අධික කොටස් එක්ක ආපෝ ධාතු අධික කොටස් 12 කියලා මෙතන දක්වා තිබෙනවා. සිත්තන් කියන්නේ සිත, සෙන්හම් කියන්නේ සෙම. කුම්භෝ කියන්නේ සැර. ලෝකිතං කියන්නේ දේ. සේදෝ කියන්නේ දහඩිය. මේදෝ කියන්නේ මේදේ. අස්සෝ හඳුන්. වස්සා කියන්නේ උරුම තේ. කේලෝ කියන්නේ කෙල, සිංහානිකා කියන්නේ සතු, ලසිකා කියන්නේ මේ සඳ නෙදුර නමින් හැඳින්වෙන සංස්කාන යථාපරිදි ක්‍රියාවෙන් මේ ක්‍රියාත්මක වීමට පසුසන ආකාරයට දෙයදී සාමාන්‍යයෙන් ග්‍රීස් එකක් වැනි දවසේ දෙයක්. ප්‍රයත්නපතු අන්දිස්ථාන පක්ෂයේ මැනීමට දිගහැරීමට ක්‍රියාත්මක වීමට පහසුවීම සඳහා ඒ කොටස් පිළිගන්නේ මුත්තං ගැන මුත්‍රා මේ කොටස් දෙකෙන් තමයි ශරීරය නිර්මාණය වෙලා නිර්මාණය වෙලා තිබෙන්නේ එතකොට එදා අපි පිළිකුල් භාවනාව සමතයක් වශයෙන් හා එළදෙන සමතේ දර්ශනා දෙකම වෙන ආකාරයෙන් ප්‍රකාශ කළා. එතකොට අද එදා මේ සමතයක් වශයෙන් තරමක් දුරට දියුණු කළ එන්න භාවනාව විදර්ශනාවට නගන ආකාරය ගැන විස්තර දෙන්න අදහස් කරනවා. විදර්ශනාව කිරීම තුළින් අපි අපේක්ෂා කරන්නේ මේ පංචස්කන්ධ ලෝකයේ තිබෙනා වූ යථා සත්‍යය, නියම සත්‍යය යථා පරිදි නියම ආකාරයෙන් අවබෝධ කර ගැනීමට හැකිවන ආකාරයෙන් භාවනාව කිරීමයි. ඒදී මේ පංචස්කන්ධයේ නියම සත්‍යය කියන්නේ ඒක නිරන්තරයෙන්ම වෙනස් වෙන බව, අනිත්‍ය බව. ඒක නිරන්තරයෙන්ම දුකක් ලබා දෙන දුක් ධර්මයක් බව. ඒක ආත්ම නොවන අනාත්ම ධර්මයක් බව. එය එලෙසින්ම අසුබ ධර්මයක් බව. මේ ලෝක සත්‍යයට බොහෝ විට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබයන් ධර්මයන් පිළිබඳ විපරීත හැඟීම් තියෙනවා. ඒ කියන්නේ විපර්යාස අදහස්. මේ විපරීත සංඥාවන් දුරවන ආකාරයෙන් යම් කිසි භාවනාවක් සිදු කරනවා නම් ඒකට කියනවා විපස්සනා භාවනාවයි කියලා. දැන් ඒ විපරීත සංඥා ප්‍රධාන වශයෙන් හතරක් තියෙනවා. ඒ හතරෙන් එක එකක් කොටස් තුනකට තුනකට බෙදුවාම ඔක්කොම 12ක් වෙනවා. ඒ කියන්නේ අනිත්‍ය විද සංඥා, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස, සංඥා විපල්ලාස කියලා විපරීත සංඥා තුනක් තියෙනවා. අනිත්‍යදී නිත්‍ය වශයෙන් ගන්න ලබන චිත්ත විපල්ලාස සිටේ තියෙන විපර්යාස ධර්මයක්. ඊළඟට දීත්‍ය විපල්ලාස, දෘෂ්ටි විපල්ලාස, දෘෂ්ටි විපර්යාසය. සංඥා විපල්ලාස සංඥාව පිළිබඳ ඇති ඒ කියන්නේ අනිත්‍යදී නිත්‍යයි කියලා සංඥාවකින් බැඳී සිටින ඒ සංඥා විපර්යාසය. මේ ආකාරයෙන් එක් කොටස් තුනකට බෙදෙනවා. ඊළඟට දුක්ඛේ සුඛ සංඥා චිත්තේ පරාස දිත්තේ පරාස සංඥාවේ පරාස කියන්නේ දුක්ඛ දේ සැපක් වශයෙන් ගන්න ලබන ඒ චිත සංඥාව සහ දෘෂ්ටිය කියන එකයි අදහස් ඊළඟට ආත්ම නොවන දෙයක් ආත්මයක් වශයෙන් ගන්න ලබන ඒ චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස, සංඥා විපල්ලාස කියන විපරීත සංඥා තුනක් තිබෙනවා. මේක සෝවාන් වූ සෑම කෙනෙකුගේ පවතින ධර්මතාවයක්. ඊළඟට අසුභේ සුත සංඥා, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස, සංඥා විපල්ලාස. අසුභේ සුභ වශයෙන් ගන්න ලබන චිතේ පවතින විපරීත සංඥාව, ඒ වගේම සංඥාව මේ අසුන් සුභ වශයෙන් ගන්න ලබන සංඥාව දැනී ගිය විපරීත ඡන්දේම ඒ ධාමතරව මේ ආත්මයක් වශයෙන් ගන්න ලබන ඒ විපරීත හැඟීම මේ ආකාරයෙන් ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුබ පිළිබඳ යථා තත්ත්වය පිළිබඳ අවබෝධයක් නැතිකම කියන්නේ විපරිත හැඟීම් කියන මේ විපරිත සංඥා විපරිත හැඟීම් නැති වෙන ආකාරයෙන් කරන ගමන භාවනාවයි විදර්ශනා භාවනාව කියන්නේ. එතකොට මේ අපේ දෙතිස්කුණක කොටසයන් අරමුණු කරමින් භාවනා කරන විට සිදුවන්නට ඕන සිදුවන්නට අවශ්‍ය වන්නේ ප්‍රකාරයි. නිසා මේ විපස්සනාවක් වශයෙන් අසුභ භාවනාව ප්‍රගුණ කරන යෝගාචාර විසින් පළමුවෙන් තරමතරට ඕසිත සමාධිමත් වන ආකාරයට ඒ අසුභ භාවනාව වැඩි වේලාවක් ප්‍රගුණ කරනවා භාවිතා කරනවා. අර ගිය සතියේ කියන ආකාරයට භාවිතා කිරීම තුළින් තරමතරට සමාධිය දිනු කරගන්න පුළුවන් වෙනවා. ඒ සමාධිමත් සිතේ සිටගෙන මේ එක එක කොටසක් කරන් අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් බලන්නට පුළුවන්. ඒවා සම්මස්තනය කරන නුවණින් විමසනවා. දැන් උදාහරණයක් කිව්වොත් කෙස්ගත්ගත් සාම කෙස්සා අනිත්‍ය ධර්මයක් කිය. ඒක දුක්ඛ ධර්මයක් කිය, ඒක අනාත්ම ධර්මයක් කිය, ඒක අසුබ ධර්මයක් කිය. කියන හතර ආකාරයෙන් කෙස්ගත පිළිබඳ විමසීමක් කරනවා. ඒ වගේම තමයි ලොන්නිය, දස්සන්, අස්නහරණය ආදී සෑම කොටසක් පිළිබඳව එකිනෙක කොටසක් අරගෙන ඒවා අනිත්‍යයි, දුකයි, අනාත්මයි, අසුභයි කියන දර්ශනේ තමාගේ සිතට ප්‍රත්‍යක්ෂ වී යන ආකාරයෙන් විමස විමසා බලනවා. මේකේ මදකතා රටේ සිතාමන්ම වැදගත් කාරණාව තමයි මේවා අනිත්‍යයි, මේවා දුකයි, මේවා අනාත්මයි, මේවා අසුභයි කියලා සිතීම නෙවෙයි අවශ්‍ය වෙන්නේ. එහෙම සිතන්නට පුළුවන් මේ පාසල යන පුඩා දරුවෙකුට වගේ. එහෙම සිතීම තුළින් නිවනක් අවබෝධ ගන්නට බෑ. ඒක සංඥාවට පමණක් සීමාව. එම නිසා ඒ පිළිබඳ අවබෝධයේ කුයි සමාගයේ සිට තුළ ජනිත වෙන්නේ. දැන් උදාහරණයක් ගමු අපි දත් අනිත්‍යයි කියලා ඕනම කෙනෙකුට දත් අනිත්‍යයි කියලා හිතන්න පුළුවන්. එහෙම අනිත්‍යයි කියලා සිතීම නෙවෙයි දත් ඒකාන්ත වශයෙන්ම අනිත්‍යයට යනවා නේද කියන ප්‍රත්‍යක්ෂ වැටහීම අවබෝධය සමාගයේ සිට තුළින් ඇතිවන්නට ඕනේ. පුංචි කාලේම දක්වන පිළිදක් ටික නැති ගියා ඊට පස්සේ ලොකුනේ වැඩි අවුරුදු 7-8 ලොකු දත්තා ඒවත් නැහැ ක්‍රමයෙන් දිරන සමහර විට කැදී යන සමහර විට කලවන්න සිදෙන මේ ආදී වශයෙන් විවිධාකාරික අනිත්‍ය යන ආකාරය තමයි වැඩි වෙනවා ඒ තුලින් මත්තන දුක ඔය මුපරෝප අනන්තවත් පිළිබඳ තියෙන රෝග තියෙන දස්මන දිරාය දස්කයක් යන දස්පන්නෝ කන්නේ ආදී විවිධ රෝග පන්ගේ වෙනසක් ඇති වෙන ආකාර විවිධ රෝග වලට මේ දස් බඳුනේ එම නිසා ඒ දස් වලින් අතිශයින් ධර්මව දුක් සමාට අත්දැකෙන සිදේ ඒ නාමතර මේ දස් උදේට මදින්නට ඕන සවස්වර මදින්නට ඕන පිරිසිදු කරන්නට ඕන ආශිර්වාද කරන්නට ඕන මේවත් ඒක පිළිබඳව පවත්නා දුක් ඊට අමතරව මේ ආකාරයෙන් මේ දුක් මේ දස් ඒකාන්තයෙන්ම දුක් ධර්මයක් කියන වැටහීම ඇති කරගෙන ඒක අනාත්ම ධර්මයක් ධර්මයක්. ඒක සමාජයේ ධර්මයක් නෙවෙයි මම කියලා මගේ කියලා මගේ ආත්ම කියලා හෝ වෙන කවර ආකාරයකින් හෝ අපි ඒවා ගැන සිතුවට ඒවා ධාතු මාත්‍රයකට පමණක් සීමා වූ රූප කලාපයක් පමණයි. ඒවා මම නෙවෙයි මගේ නෙවෙයි කියන ප්‍රත්‍යක්ෂ වැඩ ගැනීම අවබෝධය තමයි ඇතිවන්නේ. ඒවා අනිත්‍යයි, මේවා දුක්ඛයි, මේවා අනාත්මයි, මේවා අසුභයි කියලා කියා තුල මතර මතර සිටියද නැත්නම් සිත සිතා සිටියද හරියන්නේ ඒ අවබෝධයයි තමයි අවශ්‍ය වන්නේ. ඒක ඉතාමත්ම වැදගත්. සෑම කොටසක්ම මේ ආකාරයෙන් එක එකක් අරගෙන මේවා අනිත්‍යයට යන ආකාරය, ඒ තුළින් දුකක් ඇති වෙන ආකාරය, ඒක ආත්ම නවන ධර්මයක් බව සහ ඒක අසුභ ධර්මයක් බව කියන කාරණා හතර ගැන විමසීමසා බලලා ඒ තුලින් පැහැදිලි පත්‍යස්ස අවබෝධයක් ඇති කරගන්න යුතුයි. වෙනවා. එසේ ඒ අවබෝධය ඇති කරගත්තාට පසුව මේ එක එක ධර්මයක් පිළිබඳ පැහැදිලි වශයෙන් ඒ අනිත්‍ය ආදී ලක්ෂණ තමයි ප්‍රකට වෙනවා නම් නැත්නම් දුක්ඛ ලක්ෂණය විශේෂයෙන්ම අනාත්ම ලක්ෂණය පත්‍යස්ස වශයෙන් අවබෝධ වී යනවා නම් සමහර විට ඒ භවනාව මමනස් සමහර කෙනෙකුට ප්‍රමාණවත් වන්නට පුළුවන් මාර්ගඵලයක් සාක්ෂාත් වීම සඳහා ඒ කොටස් දෙක අතරින් මේ ආකාරයෙන් වෙනස් වෙන නිසා බැලීමෙන් සහ ප්‍රත්‍යක්ෂ වශයෙන් වෙන අවබෝධය විශේෂයෙන්ම අනාත්ම ලක්ෂණය පිළිබඳ අවබෝධය පැහැදිලි අවබෝධයක් තිබෙන්නට ඕන. මෙන්න මේ ආකාරයෙන් මේ ඒ කටයුතු කිරීම තුළින් අත්දැකීමක් ලැබුවත් නොලැබුවත් ඊළඟට මේ විදර්ශනා භාවනා කරන යෝගාවචරය විශේෂ මේ එක එක කොටසක් අරගෙන මෙනෙහි කරන අතරතුරේදී ඒක නාම රූප ධර්ම වලට වෙන් කර බලමින් වෙන් කර බලමින් භාවනාව කරන්නට ප්‍රබලවන්නට ඕන. ඒ කියන්නේ කෙස් කියලා අපි සිහිපත් කරනවා, ශ්‍රොම් කියලා සිහිපත් කරනවා, දෙසේ සිහිපත් කරනකොට කෙස් කියන්නේ රූප ධර්මයක්. අපි මේ කේසා කේසා නැත්නම් කෙස් කෙස් කියලා සිහිපත් කරන්නේ නාම ධර්මයකින් කියන. එහිදී ඒ කෙස් කියලා සිහිපත් කරනකොට ඇතිවෙන නාම ධර්මය සහ රූප ධර්මය පිළිබඳ සමාගයේ සිටට පැහැදිලිව පෙනී යන ආකාරයේ අවබෝධයක් ඇතිවන්න ඕනේ. ලෝමා කියනකොට මේ ලෝම රූප කොටස ලෝමා කියලා සිතන දේ මේ නාම ධර්මයක්. නඛා කියනකොට නිය කියන්නේ මෙන්න මේ රූප ධර්මයක් ඒකා ඒහා බැඳුණු. නිය කියලා සිතන සිත නාම ධර්ම. මේ විදිහට එක එක කොටසක් අරගෙන මේ ඒවා මෙනෙහි කරන මෙනෙහි කරන අතරතුරේදී එදිදී නාමයක් සහ රූපයක් පවතින ආකාරය දකිනවා. මේ නාම රූප දෙක පැහැදිලිවම ප්‍රත්‍යක්ෂ වශයෙන් තමාට පෙනී ගියාට පසුව මේ කුණ 32ම සර්වන ශරීර කොටම මුළු ශරීරයම රූපස්කන්ධයේ ඒ අරමුණු කරන චිත නාමස්කන්ධය කියලා දැකලා ඒ නාමයෙන් රූපයේ සම්පූර්ණයෙන් අපේ සිතින්ම වෙන් කළොත් සමහර විට සමහර යෝගාවචරයන්ට මේ රූපස්කන්ධයේ සිතට සම්පූර්ණයෙන්ම නොඇලී ගොත් ඕලාරිකෝ ශූන්‍යතාවයක් අත්දැකෙන්නට පුළුවන් වෙනවා මේක සාමාන්‍ය සෑම යෝගාවචරයකටම අත්දකින්න පුළුවන් කියලා කියන්නේ නමුත් සතිය සමාධිය ප්‍රඥාව දිනු දෙනකොට එදෙසින් ශූන්‍යතාවයක් අත්දකින්නට පුළුවන් ඒ දෙකේ කොන කොටසයන් එකිනෙක අරගෙනමින් නාම රූප වශයෙන් වෙන් කරමින් භාවනා කිරීම කරන්නේ එදා අපි නාම රූප ආරම්භ කරමින් නිවනට පිටපත් කරගන්නා ආකාරය ගැන දේශනාවක් ඉදිරිපත් කළා. ඒ අනුව උනත් නිදී කෙනෙකුට පිළිපදින්නට පුළුවන්. ඒ තුළින් නිවන උනත් සාක්ෂාත් කරගන්නට පුළුවන්. දැන් පළමුවෙන්ම අප ප්‍රකාශ කරේ මේ එක එක් කොටසක් අනිත්‍ය ආදී වශයෙන් දුක්ඛ අනාත්ම අසුභ ආදී වශයෙන් මෙනෙහි කරන්නටය. මේ පිළිබඳ පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධයක් ඇති කර ගන්නදී ඊට පස්සේ එක එක කොටස නාම ධර්මයක් හා රූප ධර්මයක් වශයෙන් නාම රූප වෙනකින් වශයෙන් දකින ආකාරයෙන් මෙනෙහි කිරීමක් කරන්නට ඒකිනේ. මේ தත්ය තුළදී ඒ කියන්නේ නාම රූප ධර්ම වෙන් කිරීම තුළින් සමාගයේ ශරීරයේ සමාඩ නොපෙනී ගොස් ශූන්‍යතාවයකට දිස්පත් සිතපත් කරගන්නට නැහැ කියන යෝගාවචරයන් විසින් ඒ එක එක කොටස් හා ධාතු කොටස් හතරකට හතරකට බෙදන්නට පටන් ගන්නවා. ඒ කියන්නේ මේ අපේ ශරීර කෝඩුව සැදී ඇත්තේ ඔය අපි දන්නවා පඨවි ධාතයෙන් ආපෝ ධාතයෙන් තේජෝ ධාතයෙන් සහ වායෝ ධාතයෙන් මෙන්න මේ දහස් වශයෙන් සම්මස්නය කිරීම ඒ ළඟට කරන්න සම්මස්නය කරනවා කියන්නේ නුවණින් විමසන නිසා අත්දකින්නවා බලනවා කියන එක. එතකොට ඒ කිස් ලොම් ආදී වශයෙන් දක්වා ඇති පළවෙනි කොටස් 20 පඨවි ධාතුව අධික නිසා පඨවි ධාතුව වශයෙන් දක්වන්නේ. ඊළඟට දක්පෑටි සිස්සම්මාදී සෙම්මම්මාදී වශයෙන් දක්පෑටි පහළ ඇති කොටස් 12 ආපෝ ධාතු අධික නිසා ආපෝ කොටස් 12ක් වශයෙන් දක්වන්නේ. එසේ වුවත් මේ සෑම කොටසක් තුළම පඨමී ආපෝ තේජෝ වායයෙන් ධාතු හතරක් තිබෙනවා. එනිසා පළමුවෙන් එක්කෙක්ගත් පඨවි ධාතුවක් කිය ලොම් පඨවි ධාතුවක්ද නිය පටවි ධාතුවක් කියන්නේ ආදි වශයෙන් ඒ කොටස් විශ්ව පටවි ධාතු වශයෙන් පළමුවෙන් සිහියෙන් අවබෝධ කරගෙන පස්ව තී කොටස් වල ආපෝදාක වශයෙන් අවබෝධ කරගන්න. මෙහිදී මේ පඨවි ධාතුව පඨවි ධාතුව කිස්සස්වට අපි දැන් සංඥාවක් හම්බෙන් ගන්න පඨවි ධාතුව පඨවි ධාතුව කිය. ඒක මෙහි කරන විට දැන් සමාද පැහැදිලි නම් මේවා පඨවි ධාතුව කොටස් මේවා ආපෝ ධාතුව කොටස් කියලා. ඒ මෙහි කරන අතරතුරදී සිහිදී නාම රූප ධර්මයන් බලන්න පටන් ගන්නවා. ඒ කියන්නේ පඨවි ධාතුව කියලා මෙහි කරන පඨවි ධාතුව රූපයක් එක දක්න සිත නාමයක්. ලොම් වස්තර පටවි ධාතුව කියලා සිහිපත් කළා ඒක දක්න සිත නාමයක් වේතව ලොම් වස්තර තියෙන පටවි ධාතුව රූපයක් මේ ආදී වශයෙන් එහිදී නාම රූප දෙක වෙන් කරමින් සිතින් වෙන් කරමින් දකින්නට උත්සාහ ගන්නවා ආපෝ ධාතු කොටස තේමයි ආපෝ ධාතු කොටස් පිට සෙන්නසරව දේ ආදී කොටස් එකිනෙක ආපෝ ධාතු කොටසක් ඒ දක්න සිත නාම ධර්මයක් කියලා මේ ජීවෙන් කරන ධාතු වශයෙන් දැකලා මෙන්න මේ විදිහට මුළු ශරීරයේම තියෙන කොටස් 22 පටවේ ධාතු කොටස් 20 කට ආපෝ කොටස් ධාතු 12කට සමාඩ පැහැදිලිව තේනේ ගියාට පසු 12ක් වශයෙන් තේනේ ගියාට පසු මේ ශරීරයේ තියෙන තව තේජෝ කොටස් ශරීරයේ උෂ්ණ කොටස් නැත්නම් සීතල ස්වરૂපයක් ඒ වගේම ශරීරයේ පිම්බෙන හැකිලෙන බැලෙන වායෝ ධාතු කොටසක් තියෙන මේ කොටස් දෙක කෙරේ අවධානය යොමු කරලා මේ ශරීර මුළු රූපස්කන්ධයම සිතට මෙනෙහි කරලා ඉතින් අරමුණු කරලා මේ තියෙන පඨවි ධාතු කොටස් මෙන්න මේවයි පඨමේක එකවරම බලන මුළු ශරීරෙක මේක තමයි පඨවි ධාතු කොට මේක තමයි මේ ශරීරයේ තියෙන ආපෝ ධාතු කොට මේක තමයි තේජෝ ධාතු කොට මේ තමයි වායෝ ධාතු කොටයි කියලා ඒ ධාතු හතර දෙක පැහැදිලිව සිතින් අවබෝධයක් ඇති කරන ඒ ධාතු හතර දෙක සිතින් බලලා ධාතු හතර හතර පැත්තකට අයින් කරනවා සිටින්නේ. පඨවි ධාතුව වෙනම ධර්මයක්, ආපෝ ධාතුව වෙනම ධර්මයක්, තේජෝ ධාතුව වෙනම ධර්මයක්, වායෝ ධාතුව වෙනම ධර්මයක්. එනිදී සමහර යෝගාවචරයන්ට සමහර විට පමණක් තමන්ගේ රූපස්කන්ධය සම්පූර්ණයෙන්ම නොපෙනී ගිය ශූන්‍යතාවයකට හිතපත් කරගන්නට පුළුවන්කම ලැබෙනවා. සතිය සමාධියයි අපට දිනුනෙලා තිබෙන්න ඕනේ. ඒව නැති අයට සමාධි ප්‍රඥා සති සමාධි ප්‍රඥා කියන අංග තුන දෙන්නේ නැති අයට අප කියන ආකාරයෙන් ශෝණිතාවයක් දකින්නට බෑ. නමුත් ඒ දහස තියෙන කෙනෙකුට ඒ දහස අතර වෙන් කිරීම තුළින් ශෝණිතාවයකට සිතපත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේ දීපේ කියපු අත්දැකීම සමාට අත්දකින්නට බැරිනම් දැන් අව ආකාර තුනකින් අපි පිළිපැද එකකින්වත් අපිට ඒ අත්දැකීම් ලබන්නට බැහැ. ඒක නිසා ඊළඟ පියවරත් අපි අනුගමනය කරනවා. ඊළඟ පියවර වශයෙන් මේ එක එක කොටසක් අරගෙන ඒ සෑම කොටසක්ම ධාතු හතරට බෙද බෙදා බලනවා. මෙහිදී සමහර කොටස් වල තියෙන ධාතු හතරම තමාට වෙන් කරන්නට තමාගේ නුවණ සමාධිය දියුණු නොවන්නට පුළුවන්. එහිදී එසේ සෑම කොටසකම කියන ධාතු හතර වෙන් කරන්නට නැහැ නම් ඒ ඒ වෙන් කිරීමට නැහැ කියන කොටස් වල පවන්නා වූ ප්‍රධාන වශයෙන් පවතින ධාතු කොටසක් පමණක් උවත් දැලීම ප්‍රමාණවත් වෙනවා. දැන් කේශා කිව්වොත් කෙස් දර්ශන පටලේ දහසක් තියෙනවා ආපෝ දහසක් තියෙනවා තේජෝ දහසක් තියෙනවා වායු දහසක් තියෙනවා. ඒ පටලේලා තියෙන මොනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ඒ තියෙන සිත්තරක් උෂ්ණ ස්වરૂපයක් එක තමයි මේ තේජෝ දහසව. ඊළඟට එහි වායු දහසක් සහ ආපෝ දහසක් තියෙනවා. මේ වායු දහස තේරුම් ගන්නට අපහසුයි සමහර කෙනෙකුට. ඒ වගේම ආපෝ දහස තේරුම් ගන්නට අපහසුයි. නිසා තමයි තේරුම් ගැනීමට හැකි කොටස් දෙක පමණ දෙද වෙන් කරනවා. දැන් උදාහරණයක් වශයෙන් හැම නියොත් සමේ කොටස් අතරම වශයෙන් ඕන දෙයකට වෙන් කරන්නට පුළුවන්. ආ හමේ සීතලක් හෝ රසණයක් කියන එක සෑම කෙනෙක් දන්නවා. ඒ හමේ තියෙන තේජෝ ධාතුව. සමේ චේතනයක් තියෙනවා. ඒ වියලිල මේ වියලි සමක් වගේ නෙවෙයි ලබානක තියෙනවම නැත්නම් පෙර ඇතක තියෙන රහමක් වගේ නෙවෙයි සමාගේ හැම යක්ෂිත චේතනයක් තියෙනවා ඒ චේතනය තමයි ආපෝ ගතිය ඒක ඕනෙම කෙනෙකුට දකින්නට පුළුවන් සිතින් ඒ දාහතරේ වා අන්න පිච්චිලා තියෙනවා සාමාන්‍ය බැලුමක් වෙනවම තියෙනවා බැලුම නැත්නම් පස්සේ හැකිලට බැරි වෙනවා මේ කණේ වැඩි වෙන්නේ බොහෝ විට ඒ වායු ධාතු කොටස් අඩු වෙන නිසා ඒ තවත් හේතුන් තිබෙනවා මේ ශරීරයේ සම පිම්බිලා තියෙන මේ වායු ධාතු කොටස් ඊට අමතරව මේ සමේ පටේ ධාතු කොටස් තියෙනවා. ඒ කියන්නේ සම බේහිල වතුර ගති සම්පූර්ණයෙන් වෙන් කරනවා නම් ඒක පස්වන ස්වરૂපයකටපත් වෙනවා. ඒකයි කියන පටේ ධාතු. දැන් උදාහරණයක් වේදන උදාහරණ තියෙන කොළයක් ගත්තත් කොළේ තියෙන වතුර ගතිය ඒ වතුර ගතිය සම්පූර්ණයෙන්ම වේලිලා කියොත් එහෙම මේ කොළේ මැරෙනවා දුඹුරු පාට වෙනවා. ඒ කියන්නේ වතුර ගතිය බොහෝ අඩු නැත්කස. ඒ වගේ මේ සමේ තියෙන වතුර ගතිය සම්පූර්ණයෙන්ම නැති වී ගියොත් එහෙම සම වීරයෝ ඒ ඒ වීර ස්වરૂපේ තමයි පඨවි ධාතු මේ අනුව බලනවා සමේ සම කියලා අපි මෙහිදී කතා කරලා මෙහිදී තියෙන්නේ මේකෙ මෙන්න පඨවි ධාතු මෙන්න ආපෝ ධාතු මෙන්න තේජෝ ධාතු මෙන්න අනිත් ධාතු කොටස් කියලා එකිනෙකක් අරගෙන බලනවා මේ විදිහට සෑම කොටසක්ම අරගෙන එකිනෙක කොටසක් ධාතු හතරට බෙද බෙදා බෙද බෙදා බලන්නට ඕනේ එහෙම බලන්නේ අන්තිශයක් නෙමෙයි මේ ශරීර කෝඩුවම සැදීලා ඇත්තේ ධාතු හතරකින් කියන සංඥාවේ පිළිගන්නේ. මේවා ආත්ම වශයෙන් අරගෙන තියෙනවා සුභ වශයෙන් අරගෙන තියෙනවා නිත්‍ය ධර්ම වශයෙන් අරන් තියෙනවා. මේවා නැති කිරීමටයි මේ විදිහට අපි නුවණින් විමසෙන්ස්සා බලන්නේ. මේව බලන විට යම් කිසි යෝගාවචරයට සාපහැදින මේ කොටස් එකිනෙක කොටස් තුළ පවස්නා වූ ධාතු වචන ගැන පැහැදිලි අවබෝධයක් අත්දකින්න පුළුවන් වෙනවා. අන්න එහිදී මුළු සූත්‍රයම අරගෙන එකට එහි තියෙන ධාත කොටස් හතර වෙන් කරනවා සිරෙන් මුළු රූපස්කන්ධයෙන් එකට කොටස් වශයෙන් ගන්න. එහිදී එහෙම රූපයේ තියෙන කොටස් හතරේ රූපයේ තියෙන ධාත කොටස් හතර අරගෙන ඒවා වෙන් කළාට පස්සෙ කෙනෙකුගේ සිත ශූන්‍යතාවයකටපත් වෙනවා එහිදී. දැන් අපි මේ දක්වා මේ ඇයට පළමුනේ එක එක කොටසක් අරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දුවනේ වෙනස නිසා බලලා ඒ ගැන පැහැදිලි පද්දස්ස වැටහීමක් අවබෝධයක් ඇති කර ගන්නදී. ඊට පස්ව මේ එක එක කොටසක් මෙනෙහි කරන අතරතුරේදී මේ කියන්නේ නාමයක් මේක ඒ කියන්නේ රූපයක් කියලා නාම රූප දෙක පැහැදිලි වෙනින් වශයෙන් දක්වන්නට ඊට පස්ව මේ එක එක කොටසක් අරගෙන ඒවා ධාතු හතර වශයෙන් නැත්නම් තමාට වැටෙන්නේ නැත්නම් දාපු හතරම තමාට වැටෙන දහස් වශයෙන් ඒක කොටසක් ඒ සෑම කොටසක් මේකෙන එක බෙද බෙදා බෙද බෙදා බලන්න තියෙනවා. බලන විට තමාට දාස් කොටස් හතරම වෙන් කළාට පස්සේ හිත ශූන්‍යතාවයකට ඉස්සරූපයකට පත් කරගන්නට හැකියාව ලැබෙනවා. එහෙම කටයුතු කරන විට යම් කිසි යෝගාවචරයට අවස්ථාවක් ලැබීමක් ලබා ගැනීමට අපෝසත් වෙනවා නම් ඊළඟට මේ අපගේ සිත තුළ තියෙන නාම ධර්ම කියලා අපි කතා කළ ධර්මතාව බෙද බෙදා බලන්නට උත්සාහ ගන්න. අපි නාමය කියන එක විස්තර කළා කලින් නොඑක ආකාරයෙන් විවරණය කරන්නේ. ඒදී අපි මේදී අපි නාමය කියන එක අපි ප්‍රකාශ කරේ සාමාන්‍ය සිත කියලා. දැන් නාමය කියන එක සිත කියන ධර්මයේ කීදා සිත කටයුතු කිරීමෙන් පමණක් මේ ශූන්‍යතාවය අත්දකින්නට නැහැ කියන නිසා ඒ සිතේ තියෙන ඉතිරි ප්‍රධාන වශයෙන් ඔය වේදනා සංඥා සංකාර විඥාන කියන කොටස් හතර වෙන් කරන්න උත්සාහ කරනවා. සාමාන්‍යයෙන් නාම කියන්නේ ඒ කොටස් හතරේ එකතුවකට. එමේසා ඒක එක්කත් අරගන්නවා කෙස් කියලා මෙනෙහි කරනවා මෙනෙහි කරන අතරතුරදී ඒ කෙස් වෙනම ධර්මයක් ඒකටත් නැතිව නාම ධර්මයක් කියලා බලන්නේ වටහාගෙන. ඊට පසුව ඒ නාම ධර්මය පහළවන විට ඇතිවන වේදනාව සංඥාව විඥාණය සංඛාර එකිනම් සංඛාර දෙහි අවධානය යොමු කළා ඒ ධර්මතා හතරම ඇතිවන ආකාරයෙන් ඇතිවන ආකාරය දකින්න උත්සාහ ගන්නවා ඒ කියන්නේ අපි හිතමු කෙලෙසා ලෝමා නකාරි වශයෙන් මෙනෙහි කරන දැන් යනවා. එතකොට කේශා කියන්නේ කොට රූප කොටස. ඒක දකින සිත නාම ධර්මයක් මෙලෙසින් කලින් නාම රූප දෙක ගැන පැහැදිලි අවබෝධයක් දැකලා තියෙනවා. මේ ඉදිත් මේ නාම රූප ධර්ම දෙකම දකිනවා. ඊට පස්ව මේ කේශා කේශා කියලා අපි කේස් පිළිබඳව කේස්කස් කේස්කස් කියලා ඉතින් මේකට සංඥාවක් දාලා තියෙනවා. මේක තමයි කේස් පිළිබඳව තියෙන සංඥාව කියලා ඒ සංඥාවට අවධානය යොමු කරනවා. අය හේසා හේසා නැත්නම් කෙස් කෙස් කියලා බෑමෙනෙහි කරනවා ඒකෙත් පිළිකුල් කොටසක් කියලා අපි හිතේ සංඥාවක් ඒ වෙලාවේ ඇතන මේක තමයි අපේ සිත තුළ පවත්නා සංඥාව කියලා ඒ හැඟීම දෙස්ට අවධානය යොමු කරනවා නැත්නම් කෙස් කෙස් කියලා මෙනෙහි කරන විට එහි ඇත්තේ පටවි දහස් කොටසක් කියන සංඥාව සමාගයේ සිටට දැනුණා නම් ආ මේ තියෙන්නේ මේ අවස්ථාවේදී පහළ වූ සංඥා ස්කන්ධය කියලා ඒ සංඥාව දෙස්ට අවධානය යොමු කරනවා ඊට පස්සේ කෙස් කෙස් ගැතියන සිහිපත් කරන සමාගයේ සිට තුළ දැනීමක් පවතිනවා. ඒ දැනීම තමයි විඥානය. මෙහිදී උපේක්ෂා වේදනාව, මදහත් වේදනාව කෙනෙක් අත්දැකීම. මේ මදහත් වේදනාව බොහෝ දෙනාට අවබෝධ කරගන්නට අපහසුයි. සාමාන්‍යයෙන් දුක් වේදනාව විකාශකට වශයෙන් අවබෝධ වෙනවා, සැප වේදනාව දෙදෙනෙම ප්‍රකට වශයෙන් අවබෝධ කරගත හැකි වෙනවා. බොහෝ දෙනෙකුට මේ උපේක්ෂා වේදනාව අවබෝධ කරගන්නට අපහසු යම් කිසි කෙනෙකුට එන්නේ ඇති උපේක්ෂා වේදනාවක් දකින්නට පුළුවන් නම් ඒ වේදනාව කෙරෙහි අවධානය යොමු කරනවා මෙන්න වේදනාව මේදී දැන් ටෙස්ට් ටෙස්ට් කියලා මෙහෙ කරනකොට ඒක ටෙස්ට් ගහක් වුණා කොටස් වශයෙන් ඉස්සෙල්ලාම ටෙස්ට් ගහක් ටෙස්ට් ගහක් කියන සංඥාවක් ඇති වෙන දැන් ඊට පස්සේ කොනක කොටසක් කොනක කොටසක් ඊට පස්සේ පටවි ආදී දහස් කොටසක් ආදී වශයෙන් මෙහෙ කරා සංඥා මේ සංඥා ජනිත වෙනකොට සිත තුළින් සිතිවිලි ගලා යනවා සිතිවිලි ඒකට තමයි සංස්කාර ධර්ම කියන්නේ චිත්ත සංස්කාර ධර්ම කියන්නේ පංචස්කන්ධය විස්තර කරනවා. ඒ සංස්කාර කෙරේ අවධානය කෙනෙකුට යොමු කරන්නට පුළුවන් නම් අන්න ඒ සංස්කාර කෙරේ අවධානය යොමු කරනවා. මේ විදිහට කෙස්ගහන අරමුණු කරගෙන භාවනා කරමිට පංචස්කන්ධ ධර්මයක් ඇති වී පැවතී නැති යනවා. පංචස්කන්ධ ධර්මයේ කියන්නේ කෙස් සහ රූපස්කන්ධයක් ඒ කෙස් සහ අරමුණු කරමින් භාවනා කරන විට පහළ වෙන ආස්තන්ම තුළින් වේදනා ස්කන්ධය සංඥා සංඛාර විඥාන කියන සතර ස්කන්ධ තුනක් ඇති වී ඇති නැති නැති යන මෙන්න මේ සත්‍යය දැකීමටයි අපි මේ පංචස්කන්ධයේම එකවර ඇති වෙනින් එකවර පවතිනින් එකවර නැති වෙන ආකාරය දැකීමටයි මේ භාවනාව මෙලෙසින් ප්‍රගුණ කරන්නේ ඊළඟ ලෝමා කියන ලොම් කියන කොටස ගන්න. ඒ මෙනෙහි කරන විටත් ඒ ලොම් කොටසක් එකට අපිට සිද්ධ නාම ධර්මයක්. ඒ ලෝමා ලෝමා කියපු සංඥාව මෙන්න. නැත්තම් ලෝමා කියපු ප්‍රති මේ පිළිකුල් කොටස පිළිකුල් කොටස කියන සංඥාව නැගීම මෙන්න. නැත්තම් මේක ධාතු කොටස පටමේ ධාතු කොටස කියන හැඟීම මෙන්න. ඒක තමයි සිත තුළ ඇති වූ හැඟීම දෙකට අවධානය යොමු කරලා ඒ හැඟීම ගැන අවබෝධයක් ඇති කරගන්න. ඊට පස්සේ ඒක ලොන් ලොන් කියලා ගැන හැඟීම ඇති වෙනකොට ඒ පිළිබඳ ඇති වෙන විඥානය. ඒ කියන්නේ ඒ පිළිබඳ දැනීමට අවධානය යොමු කරනවා. මෙන්න මේ ආකාරයෙන් ඒ එක එකගේ කොටසක් අරගෙන ඒ සෑම කොටසක්ම මෙනෙහි කරන විට පහළ වෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකයේ බලබලා භාවනා කරන්නට පුළුවන් නම් කෙනෙකුට ඕ ප්‍රඥාවන්ත යෝගාවචරයේ සමාධි සම්පන්න යෝගාවචරයේ ඒ අවසාන වශයෙන් මේ කොටස් 31ම ප්‍රගුණ කරන්නට හැකි වූාට පසු මේ රූප ස්කන්ධයේ එකට අරගෙන කෙස් බ්‍රහ්මාදී වශයෙන් මෙන් මෙන් වශයෙන් ගන්නේ නැතුව ඒ රූප ස්කන්ධයේ අරමුණු කරමින් පවත්නා වූ සිත නාම ධර්ම හතකට බෙදලා ඒ භාවනා කරන ලබන අවස්ථාවේ පවතින පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම, පැවතීම, නැතිවීම දැක දැක යෝගාවචරයට භාවනා කරන්නට පුළුවන් වෙනවනම් එහිදී ශූන්‍යතාවයකට සිතපත් කර ගන්නට පුළුවන් වෙනවා. මේ පිළිකුල් භාවනාව මේ ආකාරයෙන් දර්ශනාත්මකින් කරන්නේ. සමහර යෝගාවචරයන්ට මෙලෙසින් කටයුතු කිරීම සිදුවන දෙවැනි අත්දැකීමක් ලබන්නට නොහැකි වන්නත් පුළුවන්. එසේ වන්නේ ඇත්ත වශයෙන්ම සමාධියේ සතිය දියුණු වෙලා නැති නිසා සමාධිය දියුණු වෙලා නැති නිසා ප්‍රඥාව ඒ මට්ටමට වැඩි නැති නිසා. ඒ නිසා ඒ සති සමාධි ප්‍රඥා කියන අංග ධර්මයන් ඒ ආගස්ථාක මාර්ගාංගයන් දියුණු කර ගැනීමට ප්‍රබල උත්සාහයක් ගන්නට ඕනේ. ආගස්ථාක මාර්ගයේ අංග දියුණු කරන්නේ නැතුව කවර භාවනාවක් කවර කර මෙමය යන්නට බෑ. ඒක තමයි ආගස්ථාන මාර්ගයේ දිනු කිරීම තමයි නිවන් යාම සඳහා තියෙන එකම මාර්ගය වෙන මාර්ගයක් නැහැ. ඒ නිසා එයාට දිනු කර ගන්න උත්සාහ ගන්න ඊට පස්ව ඒ සමාධිය යම් යම් පතියේ අනුපාඩුවක් ගන්න නැත්නම් සමාධිය අනුපාඩුවක් ගන්න මේ කියන ආකාරයෙන් විමසීමක් ගන්නට පුළුවන් ප්‍රඥාව දිනු කෙනෙකුට ප්‍රඥාව දිනු නැති කෙනෙකුට එසේ නිවැරදි ආකාරයෙන් පංචස්කන්ධය අත්දකින්නට බැහැ. එහෙමනම් ප්‍රඥාව දිනු කර ගන්නට එසේ නැමැති යෝගාවචනයෙන් කටයුතු කරන සතිය සමාධිය ප්‍රඥා. මෙන්න මේ සති සමාධි ප්‍රඥාව කෙරෙහි අවධානය යොමු කරලා වැඩි වැඩියෙන් මේ අංගතන දියුණු කරගෙන ඊට පස්ව ඊටහා තව පියවරක් ලබනවා මේ විදර්ශනා වශයෙන් පටික්කුල මනසකාර භාවනාව විදර්ශනාවට නගනා විට ඒදී මේ කියන කාරණා සමහර අයට නොතේරෙන්න පුළුවන් හොඳ අවධානයක් ඇතුව අහන්න. මෙහිදී අපි රූප ධර්ම නාම ධර්ම බවට පරිවර්තනය කර ගැනීමක් සිදු කරනවා. ඒ කියන්නේ අපි නාම රූප නාම රූප නාම රූප වශයෙන් වෙන් කරමින් වෙන් කරමින් දැන් මෙතෙක් භාවනා කරේ. පංචස්කන්ධ වශයෙන් හෝ නාම රූප වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ දැන් ඔය ආකාර තුනෙන් තමයි මේ මේ තුනට කොටස් 21 විදර්ශනාවට නැගෙන ගන්න දෙන්නේ. ස්කන්ධ පංචකේ නාම රූප ධාතු නැත්නම් ධාතු හතරක් වශයෙන්. එතකොට දැන් කියන්නේ මේ නා රූප ධර්මත් නාම ධර්මයක් බවට පත් කරගෙන ඒ නාම ධර්මයක් සෑහසනයක් පාසා නැති වෙති නැති නැති යන ආකාරයට භවනා කළේ ඇති. මේදී අපි කෙස්ගස් කෙස්ගස් කියලා භවනා කරන විට කෙස්ගස් කෙස්ගස් පාඩුවේ පැත්තකින් විසමත පවතිනවා. අපේ සිත තුළ මේ කෙස් මේ කෙස් මේ කෙස් කියන සංඥාවක් ඇති වෙනවා. නැත්නම් කෙස්දස් සිට ඔය කෙස්දස් පාඩුවේ පවතින මේක කුණක කොටසක් මේක කුණක කොටසක් මේ කුණක කොටසක් කියලා තවත් යෝගාවචර සංඥාවක් එකතු ඇති වෙනවා. නැත්නම් මේ කෙස්දස් වලේ ඒකේ පාඩුවේ තියෙන අභිෂම දැනීමක්වත් නැතුව ඒක දන්නේ නැහැ අපි ඒවට කෙස්දස් කියනවා කියලා. ඒක දන්නේ නැහැ අපි ඒවට කුණක කොටසක් කියලා කියනවා කියලා. සංහාර යෝගාවචර මේ කෙස්දස් වල පාඩුවේ දහස් පාඩුවේ දහතු ආදී වශයෙන් මිනිහි ක්‍රීම සංඥාය දීමක් ඇති වෙනවා. ඒක දන්නේ නැහැ කෙස්දස්. නමුත් සමාගයේ සිත තුළ මේ පිළිබඳව සංඥාවක් ඇතිවී නැතිවී යාම තමයි මේකේ සිදුවේ. අපේ කේස්ගත කියලා සංඥා භාවනා කළා. මේක කේස්ගත නෙවෙයි කියලා මේවා පටන කුණක කොටසක් කියලා මම කරමින් භාවනා කළා. එහෙම නැත්නම් මේක ධාතක අපි මේ කේස්ගත සරණ කරමින් භාවනා කරන්නේ එක්කෝ කේස්ගත කේස්ගත කියන සංඥාවක් ඇති කරගන්නවා. නැත්නම් ඒක කොනක කොටසක් කොනක කොටසක් කියලා සංඥාවක් ඇති කරගත්තා. එසේ නැත්නම් ඒක සාහස කොටස් හතරක් කියලා සංඥාවක් ඇති කරගත්තා. මේ සෑම ධර්මයක්ම සිත තුළ ඇති වී නැති වී යන නාම මාත්‍ර පමණයි. නැකෙත්ක ක්‍රිස්ටල් පාඩියේ පවතින. එතකොට අපි මේ පිළිකුල් භාවනාව සමත වශයෙන් වැඩුවා. විදර්ශනා වශයෙන් මෙසේ ප්‍රගුණ කරන්නේ මෙහිදී සිදුවන ක්‍රියාවලිය මොකද්ද? නාම ධර්මයක් සිත තුළ ඇති වී ඇති වී නැති වී නැති වී යාම පමණයි. ඒ කෙස්ගස් කෙරේ අවධානයක් අපි යොමු නොකොට නැත්නම් කෙස්ගස් කෙරේ අවධානය යොමු කළා. ඒකේ සංඥා ඇති. ඊට පස්සේ අපි ලෝම ගැන මෙනෙහි කරන ලෝම ලෝම ලෝම ලොම් ලොම් ලොම් මේ මෙනෙහි කරන විට ඒ පිළිබඳ එක්කෝ ලෝම කියලා සංඥාවක් නැත්නම් ලෝම කියන කුණක කොටසක් කියලා සංඥාවක් මේ තියෙන ධාතු කොටසක් කියන සංඥාවක් ඇති වෙනවා ඒකත් ලෝම ලොම් පාඩිය ඔයේ පවතින සමාගයේ සිට තුළ පවතින නාම ධර්මයක් පවණයි ලොම් ලොම් කියන්නේ මෙනෙහි කිරීම. මේ ලොම් කියලා මෙනෙහි කරනකොට කෙස් කියලා මෙනෙහි කරපු මෙනෙහි කිරීම අපගේ සිත තුළ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. අපි ඒ ඉස්සමද කෙස් තියෙන බවවත් අප දන්නේ නැහැ. ඒවා පඩවි බව දන්නේ නැහැ, ආපෝ බව දන්නේ නැහැ, තේජෝ ආයෝ කෙස් කොටස් ධාතු කොටස් කියලා දන්නේ නැහැ. ගුණක කොටසක් කියලා දැනෙන්නේ මොනම සංඥාවක්වත් චේතස් පිළිබඳව ඇතිවන්නේ ඩොම්මර වෙන අපි භවනා කරනවා. මේක පැහැදිලි නේද? එතකොට කෙස් කෙස් කියලා අපි භාවනා කරන විට ඇතුනේ සිත තුළ සංඥාව සම්බන්ධ වූ සිතිවිලි රාශියක් ගලා යන පමණයි. ලොම් කියලා මෙහි කරන විට පහළොනේ එවැනි සංඥාව ප්‍රමුඛ සිතිවිලි රාශියක් ගලා යන පමණයි. මේ සිතිවිලි ගලා යාම සිදුුනේ නැත්නම් කෙස් කියන රූපය අපගේ සිතට අරමුණු නොවන රූපාරම්මණයක් බවට පත් නොවන ධර්මයක් බවට පත් වෙනවා. ලොම් අරමුණු කරමින් අපි ලෝමා ලෝමා කියලා භාවනා කරේ නැත්නම් ඊළඟට අපි ගන්න ක්ලේශා ලෝමා නබ්බාණී කියලා. නියපොතු අරගෙන මෙහා මොන කොටස් මෙහා පඩවි දහතු කොටස් මෙහා තේජු පඩවිය කොටේජු ආය කොටස් අතරම මේ මේ වෙන්නේ නිය මේ ආදී වශයෙන් සම්මස්තණය කරේද අර කලින් කියපු කෙලිය කියන සංඥාවක් නෑ ලොම් කියන සංඥාවක්. ඔක්කොම ඉවරයි. ඒ පිළිබඳ හැඟීමක්වත් හිතට වැඩි. ඒවා තියනවද දන්නේ නැහැ. ඒකේ තියනවද දන්නේ නැහැ. ලොව තියනවද දන්නේ නැහැ. නිය ගැන අවධානය යොමු කරලා භාවනාව නගන. භාවනාවට නිය කියන කොට කොටස නගන එක. ඒ විට ඒ නියතිය කියලා අපි මෙනෙහි කරන විට අර කිස්ලොම් කියන සංඥා තමාගේ චිත තුළ සම්පූර්ණ නිර්දරී ඒ කිස් කියන මෙනෙහි කරන විට ලොම් කියන මෙනෙහි කරන විට ඒවා අපට අරමුණක් වූයේ සමාධියේ සිත තුළින් ඒ පිළිබඳ නාම ධර්ම ගලා යාම සිදු වොත් පමණයි. එහෙමනම් මේ භාවනාව කෙස්කස් ලොංගස් නිය දස් සම්මස්නාරාදී අරමුණු කරමින් භාවනා කරන විට සිදුවන්නේ සමාධියේ සිත තුළ නාමස්කන්ධ රාශියක් ගලා යාමනේ. මෙන්න මේ අපහැදිලි අවබෝධය අත්දකින්නට ඕන. නාමස්කන්ධයක් ගලා යාම හැර මේ කෙස් කියලා ලොම් කියලා නිය කියලා මෙහෙ කරාට වෙන ධර්මතාවයක් නෙන්නේ නැහැ. දැන් මේ මේ සුද මේ පිළිතුරක් තියෙනවා, කැසට් රෙකෝඩ් එකක් තියෙනවා, තවත් බඩු තියෙනවා. මේවා ඕවගේ පාඩුව ඔහේ පවතින අපට ඕන සංඥාවක් දාර්ශනික වේදුවේ මේ කැසට් රෙකෝඩේ මේවා සිතන්න පුළුවන්. එහෙම සිතුවට ඒවා කිසිම අනුකූලතාවයක් හෝ පටහැනි ස්වරූපයක් අපිට දක්වන්නේ ඒ වාගේ පාඩේ ඒ වගේ පවතිනවා. අපේ සිතට සංඥාවක් ඇතුනේ නැත්නම් ඒවැයේ කිසිම වැදගත්කමක් නැහැ. නාම ධර්ම අපගේ සිත තුළ ඇති ඇති නැති නැති යාම තුළින් තමයි ඒ අරමුණු අපට අරමුණක් බවට පත් නැත්නම් මේවා අපට අරමුණු නෙවෙයි. මෙන්න මේ සත්‍යය පැහැදිලි වෙන විට මේ රූපස්කන්ධය අරමුණු කරමින් අපි භාවනා කළාට මේ රූපස්කන්ධයක් නෙවෙයි මෙතන තියෙන්නේ නාමස්කන්ධයක් මේ කියන හැඟීම ඇතිවන්නට පුළුවන් සමහර යෝගාවදී. මොකද මේ රූපස්කන්ධයේ සිටේ පවස්නා වූ සංඥාවක් බවට පරිවර්තනය වෙනවා. පරිවර්තනය නැත්නම් ඒ බවට හැරෙනවා. ඒක හරියට පැහැදිලිව දකින්නට පුළුවන් නම් ඒ වෙලාවේදී සමාගයේ සිද්දට අවධානය යොමු කරලා ඊර්ෂා ලෝමානකාරී වශයෙන් මෙනෙහි කර කර මෙනෙහි කර කර යනවා රූපස්කන්ධයේ නෙවෙයි අවධානය යොමු කරන්නේ නාමස්කන්ධයේ මොකද නාම රූප දෙකම එකම ධර්මයක් බවට මේදී පත් වෙන නිසා රූපස්කන්ධයට අවධානය යොමු කිරීම අවශ්‍ය නොවන නිසා එහිදී නාම ධර්මයන් කේසා කේසා ලෝමා ලෝමා නකා නකා මේ විදිහට මෙනෙහි කරගෙන යනකොට කෙස් කියපු නාම ධර්මයේ නැති වෙයි කියලා ගම් කියනකොට ගම් කියපු නාම ධර්මයේ නැති වෙයි කියන්නේ නිය කියනකොට නිය කියන නාම ධර්මයේ නැති වෙන එක දාස් කියනවා දාස් කියන්නේ නයි නාම ධර්ම ඔක්කොම ඉවරයි සම කියනකොට මේ කිලිහි කිලිහි යාමට ඊළඟට අවධානය යොමු කරනවා එකිනෙක කොටසක් කරගෙන මෙලෙසින් මෙනෙහි කරනවා මෙනෙහි කරන කරන වාරයක් වාරයක් පාසන නාම ධර්මයක් ඇති වේ නැති නැති යන එක්මන මෙන්න මේ සත්‍යය පැහැදිලිව අත්‍යක දක්වා අත්‍යක දක්වා යම් කෙනෙකුට භාවනා කරන්නට පුළුවන් නම් මේ නාම ධර්ම ශ්‍රේණියක් පාසා ගිනික විශ්සේ විශ්සේ වියන ආකාරයෙන් දැක දැක භාවනා කරන්නට පුළුවන් නම් එහිදී සම්පූර්ණයෙන්ම සමහර යෝගාවචරයන්ට නාම රූප නිරෝධය මාර්ගයෙන් නිවන උනස්සාත්සක් කරන්නට පුළුවන් වෙනවා. සමහර යෝගාවචරයන්ට රූපස්කන්ධය සම්පූර්ණයෙන්ම සේ කරලා ඒ කියන්නේ රූපස්කන්ධයේ නිරෝධයට දෙතර අරමුණට අරමුණු නොවේ ගොස් හිත ශූන්‍යතාවයකට පත් කරගන්නටත් හැකියාවක් තියෙනවා. මේවත් සෑම දිනාටම කරන්නට අත්දැකෙන්නට පුළුවන් කියලා මා කියන්නේ මා කලින් කියවා තියෙන මේවා කරන්නට පුළුවන් සතිය සමාධිය ප්‍රඥා දියුණු යෝගාවචරයන් පමණයි අන්නයි නෙවෙයි එනිසා ඒ සති සමාධි ප්‍රඥා දියුණු යෝගාවචරයන් මේ ආකාරයෙන් කටයුතු කරන විට නාම රූප ධර්ම දෙකම එකම නාම ධර්මයක් බවට පත් වෙලා ඒ නාම ධර්ම සෑම ස්වභාවයක් පාසාම ඇති වෙමින් පැවතෙමින් නැති වෙමින් නැවත ඇතිවීමෙන් නැවත පැවතීමෙන් නැවත නැතිවීමෙන් මේ ආකාරයෙන් අඛණ්ඩව සිදුවන ක්‍රියාවලිය පැහැදිලිව පෙනෙනවා නම් මේදී මුකුමන ධර්මයක්ද මම කියලා මගේ කියලා මගේ ආත්ම කියලා ගන්නට ඉපින්නේ කියන පැහැදිලි අවබෝධය කෙනෙකුට අත්දකින්නට පුළුවන්කම සමහර විට ලැබෙන්නට පුළුවන්. සෑම නාම ධර්මයක් ස්වභාවයක් ස්වභාවයක් ගන්න කෙවි කෙවි යනවා. මේ නාම වලින් තමයි රූප ස්කන්ධය හා නාම ස්කන්ධය දෙකම එකට යරගෙන මම කියලා ගත්තේ මගේ කියලා ගත්තේ ආත්මය කියලා ගත්තේ ගැහණියක් කියලා පිරිමියෙක් කියලා සත්‍යය කියලා ග්‍රහණය කරේ. ඒ සෑම ධර්මයක්ම නාම ධර්මයක්, ඒ සෑම නාම ධර්මයක්ම මෙලෙසින් තේවිස්සෙවි දිවි දිවි යයිද මේකේ කුමක්ද ඉතිරිවන්නේ කුමක්ද ශේෂවන්නේ ආත්ම වශයෙන් මම වශයෙන් ගන්නට කියලා පැහැදිලි අවබෝධයක් ඇතිව ඊළඟට ඒ නාම ධර්මයන්ගේ ගෙවි ගෙවි යාම දෙස බල බලා වාසය කරන්නට ඕන. එහෙම කරන විට චේතනෝ මානසා දන්තා සත්වාදී වශයෙන් මෙනෙහි කරන්නේ මෙනෙහි කරන සෑම නාම ධර්මයක්ම ගෙවි ගෙවි යනවා. අර ඉස්සෙල්ලා ඉස්සෙල්ලා දුණු ඒ නාම ධර්ම සම්පූර්ණයෙන්ම නිවිනිවි නිවිනිවි යාම කෙනෙකුට අත්දකින්නට පුළුවන්. ඒ කියන්නේ කේසා කියවා ලෝමා කියවා නකා. නකා කියනකොට කේසා කියපු ඒ නාම ධර්මයක් නිවිලා හරියට පහනක් නිවනවා. ලෝමා කියපු ඒ නාම ධර්මයක් නිවිලා. ඉස්සෙල්ලා දැක්කේ අනිත්‍ය මේ දීමේ දකින්නේ නිවි යාම. නිරුද්ධ වී යාම. නකා කියලා නිය කියලා දැකපු නාම ධර්මයේ නිරුද්ධ වෙලා. දත් කියනකොට ඒදා අර නකා කියපු ඒ නාම ධර්මයේ නිරුද්ධ වෙලා. සම කියනකොට දත් කියන නාම ධර්මයේ නිරුද්ධ වෙලා. මෙන්න මේ ආකාරයෙන් නිවිදි වී යාම නිරුද්ධ වී යාම දකින්නට පුළුවන් නාම රූප දෙකම නිරුද්ධ වී යාමෙන් ලබන නිවන කෙනෙකුට අත්දකින්නට පුළුවන් වෙනවා. මේ විදිහට කටයුතු කිරීම තුළින් මේ පිළිකුල් භාවනා විදර්ශනාව නැගීම තුළින් යම් කිසි ලෝකාවචරයට අත්දැකීමක් ලබන්නට නොහැකි වෙනවා නම් සමාගයේ තියෙන සංඥා විපරීත හැඟීම් සංඥා විපල්ලාස කෙරේ ඊළඟට අවධානය යොමු කරන්නට ඕනේ. අපි කියවා මේ විදර්ශනා භාවනා මෙත් අරමුණු කරගන්නේ නැත්නම් විදර්ශනා භාවනාවෙන් බලාපොරොත්තු වෙන්නේ අනිත්‍ය සංඥා, දුක්ඛ සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා කියන සංඥා වේදීලා නිත්‍ය සංඥා ආදී විපරීත සංඥාවන් සිතින් ඉවත් කිරීම. සංඥා විපල්ලාස චිත්ත විපල්ලාස දෙක විපල්ලාස යන ධර්ම සිතෙන් ගලවා දෙන්නේ. මේදී මේ විපරීත සංඥාවන්ගේ සිත දිවි සිදෙන සාකල් සිත බැඳී තිබෙන සාකල් මා කියපු ඒ නාම රූප නිරෝධයක් දැකලා ඉවර කෙනෙකුට අත්දැකෙන්නට බෑ මයිට කියන එක ලේසි. ඒක අත්දකින්නද නැහැ කියන්නේ තමාගේ චිත්ත තුළ ඒ විපරීත සංඥා ආවේදී තියෙන. ඉතින් ගැට්ටිලා තියෙනවා. ඒක නිසා මේ විපරීත සංඥා දැසට අවධානය යොමු කරන්නට ඕනේ විශේෂයෙන්ම සංඥා විපල්ලාශකේ. අපි කේසා කේසා කේසා ගැන මේකේ හිතේ තියෙන සංඥාවක්. වෙන දෙයක් නෙමෙයි. මේක අසුබ කොටසක් අසුබ කොටසක් අසුබ කොටසක් කියන. ඒකත් හිතේ තියෙන සංඥාවක්. නැත්තම් නිල වරලක්මෙන් කෙස් කලක් තියනා කියලා සුභයි සුභයි කියලා ගන්න. ඒකත් හිතේ තියෙන සංඥාවක්. නැත්නම් මේවා පාඨවි ආපෝ තේජෝ වායු ගහත් පතරක් කියලා මෙනෙහි කරනවා. ඒකත් හිතේ තියෙන සංඥාවක්. සමාගයේ සිට තුළ ඇති ඇති නැති නැති යන සංඥා මාත්‍රයක් විතරයි නේද කියන අවබෝධය එක් කර්මණු කරමින් ඇති කර ගන්නවා. ලෝමා ගැන ගන්න. මේ ලෝම ලෝම ලෝම. මේක හිතේ තියෙන සංඥාව. එන මොකක්ද මේ? මේ ලෝක කැතයි කැතයි පිළිකුල් පිළිකුල් කියලා මෙනෙහි කරනවා. ඒකත් හිතේ තියෙන සංඥාවක් විශ්වාස නෙවෙයි. හිතේම තියෙන විපරීත සංඥා දැනවන. ඊළඟට මේක ධාතු කොටස් හතරක් කියලා ඒක සංඥාවක්. මේ විදිහට එක එක එකිනෙක කොටසක් අරගෙන ඒ පිළිබඳව තියෙන සංඥාව උකුල උකුලා භාවනා කළොත් ඒ කියන්නේ සංඥාව නිරුද්ධ කරමින් නිරුද්ධ කරමින් භාවනා කළොත් අපි මේ සංඥා මේ මුලාවක පැටලිලන්නේ සංඥාව කියන ඒ නිකන් අර නාරියෝ පඹකාලේ පැටලෙනවා වගේ ඒකේ පැටලිලා ඉන්නේ ලෝක සත්‍ය. ඒ පැටලිලා තියෙන නිසා මේ සංඥා විපල්ලාල තියෙන නිසා ධර්මය අත්දකින්නට බෑ. සාන්දිටික වශයෙන් මේ ජීවිතේ අත්දකින්නට පුළුවන් පැහැදිලි ධර්මයක් මේ විපරිත සංඥාවෙන් බැඳිලා පැටලිලා ඒව ඇදිලා සිටින නිසා අත්දකින්නට බැරි ගන්න. ඒ නිසා මේ විපරිත සංඥා විවස් කිරීමට දැන් මේ අපි උත්සාහ ගන්නේ සත්‍ය දැකීමට. කෙස් කියන එක සංඥාවක්ය, පඨවි ධාතුව කියන එක සංඥාවක්ය, පිළිකුල් ධාතුව කියන එක සංඥාව. මේ එකක්වත් කෙස් කහේ ඇති ධර්මතාවයක් නෙවෙයි. කෙස් වල ඇති පිළිකුල් භාවයක්වත් නැහැ, කෙස් වල ඇති ලක්ෂණකුත් නෑ. ඒ ලක්ෂණ කියන්නේ සිතේ සංඥාවක් පිළිකුල කියන්නේ සිතේ සංඥාවක් කිස්තහ කියන්නේ සිතේ සංඥාවක් ඊළඟට ඒක තියෙනවා පඨවි ධාතු පඨවි ධාතු ඒ පඨවි ධාතු කියන හැඟීමක් හිතේ තියෙන සංඥාවක් මේ විදිහට එකිනෙක එකිනෙක එකිනෙක කොටසක් අරගෙන ඒ සෑම කොටසක් කෙරෙහිම පවර්ණා වූ සංඥාව ඉවත් කරමින් ඉවත් කරමින් ඊළඟට භවනා කරනවා මෙසේ සංඥාව ඉවත් කරමින් ඉවත් කරමින් භාවනා කරන විට සමහර යෝගාවචරයන් භාවනා කරන්න බැරුව හිත ගලතියවා වගේ නතර වන්න පුළුවන්. මොකද ආරම්භන ගන්නට නැහැ කියනවා සංඥා නිරුද්ධ වූයේ. විශේෂයෙන්ම ඔය හිත භාව දුරු සමාධියකට හේතුවාදන්නේ අද්වතෙන් විතක්ක විචාර ගිරහිත දෙවන ධ්‍යාන සත්‍යයට පත්තන ආකාරයෙන් හිත දියුණු කර ඇති යෝගාවචරයන්ට පමණක් එයින් එහාට හෝ දිනු කර ඇති යෝගාවචරින්ද මේ විදිහට ඒ සංඥා වෙන් කරමින් වෙන් කරමින් භාවනා කරන්නේ සිත ගලදේවා වගේ නතර වෙනවා. මොකද මේ සංඥා ඉවත් කළාට පස්සේ විතක් විකාර වැඩ ගන්න බැරි නිසා සිත අක්‍රීය තත්යකටපත් වෙනවා. අකර්මණීය තත්යකටපත් වෙනවා. ඒක විමර්ශා සමාධිය, විපස්සනා සමාධිය. ඒ සමාධිය ප්‍රගුණ කරන්නට පුළුවන් අපට අධිෂ්ඨාන කරලා මෙතෙක් වේලා මේ සමාධිය පවතිවා කියලා. ඊට පස්සේ ඒ සමාධිය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් සම්මස්නය කරලා ඒ තුලින් මුවත් කෙනෙකුට නිවන අවබෝධ කරගන්න පුළුවන්. යම් කිසි කෙනෙකුට ඒ ගැඹුරු සමාධියකට පිටපත් කරගන්නට නැහැ වෙනවා නම් ඒ ආකාරයෙන් සංඥාව වෙන් කරමින් භාවනා කළාට පසුව සමාජයට සමාජයේ සිට තුළ තියෙනා වූ මේ වැරදි විපරීත අදහස් සම්පූර්ණයෙන් ඉවත් වෙලා සම්මා දිට්ඨිය සමාජයේ සිට තුළ පිහිටියාට පස්සේ සම්මා දිට්ඨිය කියන්නේ යහපත් දැක්ම නියමදී නියමාකාරී යථාර්ථයේ යථාපරිදි ඇත්ත ඇදෙනින් දැකීමයි සම්මා දිට්ඨිය කියන්නේ ඒක විවිධ ආකාරයෙන් විස්තර කරන්න පුළුවන්. මේ එක් ආකාරයක්. ප්‍රායෝගික වශයෙන් බලනකොට සත්‍ය ආකාරයක්. එතකොට මේ සත්‍ය ධර්මයේ සත්‍ය ධර්මයක් වශයෙන් සම්මාදිට්ඨිය වශයෙන් පිළිබියා දැක්කාට පසුව මේ සමාධියේ රූපස්කන්ධයේ කෙරේ පවත්නා වූ ආත්ම සංඥාව සස්සල වෙනවා. ඉනිකාය මොකද ඒකට ඒ දැනට හැකියාවක් නැහැ මේ සංඥාව බලව බලව බාහනා කරන්නේ. මෙන්න මේකේ තමයි හැකියාවක් අවබෝධයක් ඇති වෙනවා. අපි මෙතෙක් කල මේ මගේ කොටසක් කෙස්ගස්ය ලොංගස්ය නියය දත්ත්‍ය සම්මහ මෙනෙහිය වප්පටිය හදවත් මේ ආදී නන්දාගෙන කතා කළාට මේවාට පඨවි ආදී වශයෙන් සංඥා අපි ඇලෙව්වාට මේ රූපස්කන්ධ තුල ඒ කිසිම සංඥාවක් නැත අපගේ චිත්ත තුළ ඇතිවන විපරීත හැඟීමක් සිතවිලි මාත්‍යයක් විනා මේ කිසිම ධර්මතාවයක් නැත මේ සිතවිලි ධර්ම ඇති වෙන, පවතින, නැති වෙන ධර්ම වෙන අන්තිශයක් නොවේ කියන අවබෝධය ඇති වෙන විට කෙනෙකුගේ සිත ශෝණිතාවයකට පත් වෙනවා. මෙන්න මේ ආකාරයෙන් කටයුතු කිරීම තුළින් නම් නෝරගාම කෙනෙකුට පුළුවන් සිත ශූන්‍යත එක්තාත්යකට පත් කරගන්නට ඒ ඉක්මා ලැබෙමින් ලැබෙන නිවන පවා අත්දකින්න. එතකොට මා මේ දක්වා මේ ඇයට මේ විදර්ශනා භාවනාව මේ පිළිකුල් භාවනා විදර්ශනාවට නගන ආකාරය කීවේ ඒවා එකිනෙක අධියරෙන් අධියරට ප්‍රගුණ කළ යුතු බවයි මේ දැක්කේ. මේ සෑම කොටසක්ම එකිනෙකක් එකිනෙකක් සෑම යෝගාවටම ප්‍රගුණ කරන්න ඕන. දක්ෂ භාවයේ පවරක්වා. පළමුවෙන්ම ඒ එකිනෙක කොටසක් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සම්මස්නය කරමින් වරි විමසමින් ඒවා මේ ඇති අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය පිළිබඳ පත්‍යස්ස අවබෝධයක් ඇති කර ගැනීම. අර කවුරු කියවත් නෙවෙයි සමාඩ පැහැදිලි අවබෝධයක් ඇතිවීමයි අවශ්‍ය වන්නේ. එසේ ඇතිවීම තුළින්ම සමහර යෝගාවචරයට නිවන අත්දැකීමට පුළුවන් වෙනවා. ඊට පස්සෙ මේ එකිනෙක කොටස මෙනෙහි කරන එක නාම රූප ධර්ම දෙකක් වශයෙන් අවබෝධ කර ගැනීම. ඒ නාම රූප වෙන් කරගෙන තුන නිරසවණතාවයට සිතපත් කරගන්න පුළුවන් වෙනවා. එසේ සත්පසුව මේ රූපස්කන්ධයේ තියෙන 10 කොටස් හතර පළමුවෙන්ම ඒ හේතාලෝමාදී කොටස් ඉස්ස පටවි ධාතු වශයෙන් පසුවකී කොටස් 12 ආපෝ ධාතු වශයෙන් බලලා ඊට පස්ව ශරීරයේ තියෙන තීජෝ ධාතුවට වායු ධාතුවට අවධානය යොමු කොට ඒ ධාතු හතර හතර පැත්තට සිටින් වෙන් කිරීම වෙනත් සිත සෝනිතාවයට පත් ගන්න පුළුවන් වෙනවා. ඒකම මෙන්න අධීර වශයෙන්. ඊට පස්ව මේ එකිනෙක කොටසක් කොටසක් අරගෙන සමාඩ වැටෙන ආකාරයෙන් සෑම කොටසම 14 අතරට බෙද බෙදා බෙද බෙදා ගැනීම තුළින් සහ අවසාන වශයෙන් මුළු රූපස්කන්ධය මේකටගෙන 14 අතරට බෙදා ගැනීම තුළින් ස්වර්ණතාවයකට සිදුපත් කරගන්න පුළුවන් වෙනවා. ඒක ප්‍රතිපලයක් ගන්නට අපෝසත් වෙනවා නම් එසේ හැකියාවක් කරන්නේ කොහොමදයි නාමස්කන්ධයත් කොටස් අතරකට බෙද බෙදා බැලීම. හේතාලෝමාදී කොටස් මෙහි කරන්නට ඇතිවන නාම ධර්ම පහළ වෙන්නට වේදනාවක් ඇති වෙනවා සංඥාවක් ඇති වෙනවා විඥානයක් ඇති වෙනවා සංස්කාර ධර්ම ඇති වෙනවා මේ සංස්කාර ධර්ම ඇතිවීම සිතට දකින්නට නැහැ කිව්වා වේදනාව සංඥාව පමණක්ම අවබෝධ කරගෙන මේ ධර්ම දෙක හරියට දැකලා සම්පූර්ණයෙන් වෙන් කරන්නට පුළුවන් වුණොත් චතුර්ශෝණිතාවකට යෝගාවචරයේ සිටපත් වෙනවා ඒ ඒ විදිහට ඒ නාම ධර්ම හතරට වෙන් කර කර වෙන් කර කර බැලීම තුළින් ගන්නට පුළුවන්. ඊළඟ අදියර සමාගයේ චිත තුළ පවත්නා වූ නාම රූප කියන මේ අවබෝධය එකම ධර්මයක් බවට පත් කරමින් නාම ධර්මයන්ගේ ක්‍රියාවලියක් හැර වෙන දෙයක් නැහැ කියන අවබෝධය ඇතිවන ආකාරයට ඒ කටයුතු කිරීම තුළින් ඒ නාම ධර්මයක් සහ රූප ධර්මයක් කියන දෙකම එකම ධර්මයක් වූ නාම ධර්මයක් බවට පත් වුණාට පසුව ඒ නාම ධර්මයේ කෙරෙහිම අවධානය යොමු කරමින් ඒ සෑම ස්නයක් පාසාම නාම ධර්ම වෙනස් වී වෙනස් වී වෙනස් වී යන ආකාරයේ දැක දැක භාවනා කිරීම ඊට පස්ව ඒ එක එක කොටසක් දේශනම් ආදී වශයෙන් අරගෙන භාවනා කරන විට ඇති වෙන ඇති වෙන නාම ධර්ම සෑම විටම දෙවි දෙවි යන ආකාරයෙන් නැත්නම් නිවෙවි නිරුද්ධ වෙවි නිරුද්ධ වෙවි යන ආකාරයෙන් භාවනා කිරීම තුළින් විශාල අත්දැකීමක් ලබන්නට පුළුවන්කම ලැබෙනවා. ඊටත් පසුව තමාගේ සිත තුළ තියෙනා වූ සංඥා උඹුල උඹුලා නැත්නම් සංඥා නිරුද්ධ කරමින් නිරුද්ධ කරමින් භාවනාක නියලනා සංඥා නිරෝධයකට සිදුපත් කර ගැනීම සඳහා මෙන්න මේ විදිහට කටයුතු කරන්න දෙයි කියලයි අප මේ දක්වා කීවේ දැන් වේලාව 9:00 නිසා දේශනාව නතර කරන්න දෙනා මේ කීප දේශනාවේ සාරාංශය තමයි අන්තිමට අප ප්‍රකාශ කළේ. හොඳයි මේ පින්වත් අය අද කවර භාවනාවක නිරතනත් පිළිකුල් භාවනාවට විශේෂ අවධානයක් යොමු කරලා මානියයට ප්‍රකාශ කළා පිළිකුල් භාවනා වැඩිමින් ලැබෙන ආනිසංස ජීසතියේ ඒ ආනිසංස කරේ විශේෂ සද්ධා භක්තියක් ඇතුව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේණික පාඩ උපසලා දක්වමින් අපි ඒවා ප්‍රකාශ කළේ ඒවා පිළිඅරගෙන ඒ අත්දැකීම් අපිත් ලබන්නට ඕනේ කියන හැඟීමෙන් යුතුව කවර භාවනාවක නිරත වුණත් පිළිකුල් භාවනාව පූර්ණ කොට කරන විට අපි වඩන වැඩි වේලාවක් පූර්ණ කොට කරන විට පිළිකුල් භාවනාව වඩනවා ඊට පස්ව මේ කියන ආකාරයෙන් විදර්ශනාවට නගන්නට උත්සාහ ගන්නවා. එසේ උත්සාහ ගැනීම තුළින් සමහර විට අඩුවකින් එක්කෙනෙකුට දෙදෙනෙකුට අලුතෙන්ම නිර්වාණ ධාතුව කියන්නේ පළමුවෙන්ම නිර්වාණ ධාතුව මේ භාවනාව අත්දැක ගැනීම තුළින් අත්දැකීමට සමහර විට හැකි වෙනවා ඇති එසේම වේවා කියලා අපි ආශිර්වාදනය කරනවා දැයි මේ දේශනාවේ නිසා මෙතනින් නිම කරන්න ඔබ සෑම දිනාටම නිවන් සුවම අත්පත් වේවා. දැන් එහෙනම් සෝර ප්‍රතිගේමක් අවශ්‍ය නැහැ අපි පිළිකුල් භාවනාවේ වැඩි පිළිකුල් භාවනාවේ දර්ශනාවට නගන ආකාරය ඉගෙන ගත්තේ. දැන් දිගටම භාවනා කරන අඛණ්ඩ ලෙස ඒකට භාවනා කරන්න පුළුවන්. දැන් පෝරපොත් ගන්න කියොත් භාවනා මේ කිය චිත්ත ප්‍රවාහය අතරමඟ කැඩෙනවා. ඒක නිසා දිගටම දැන් භාවනාවේ නිරතව වන්න.